නැයි අපි බය කාමාරක් විතර වෙලා ගන්න තියෙනවා ධර්ම දේශනාව සඳහා මම ආරාධනා කරනවා. ඊට අමතරව ජීවිත දෙලියක ප්‍රශ්න කොලියමක් තියෙනවා නම් අවශ්‍ය වැඩ කටයුතු කරන්න ඉස්සෙල්ලා කරුණාකර ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න. සසරාදී මොහොතිවා බෝධිනේ දෙන්නේ ආන බෝධිනාන් රාමී ආසක්තිය ආ අරසකල මේක දේශනායක කියනවා මේ මධ්‍යම නිකායේ දීගනිකායයි අරවදේන මහ නිදානාලි මහ ප්‍රධානක සූත්‍රයක සර්වඥාන්ස දේශනා කළ තියෙනවා සාස්තු මහන්සනමක් ලෝකේ පහළ වෙච්චාම ඒ ධර්මයේ අනුන්ට පැතිරෙන ක්‍රම තුනක් තියෙනවා කියලා ආදේශනා පාඨයයි අනුශාසනා පාඨයයි සහ ඉද්ධි පාඨයයි. ඒ තමයි ධනවේ අනිකයට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් ඉද්ධි ප්‍රත්‍යයයි පාඨ. ඒකටත් මනසික ශ්‍රද්ධාව සහ ඇදහිල්ලක් එනවා. ආදේශනා පාඨයයි කියලා කියන්නේ ඉගේ හිත් බලලා යත්ෙන් ලෙඩ ගැනීම කිදිලෙනු සෝසේවවල් වලට කරනවා. අර හතරෙන් තුන්වෙනි එක තමයි අනුශාසනා පාඨයයි. ඒ වගේ අනුශාසනා කියන්නේ. කියන්නේ ඒ කියන්නේ තමන් දැනන්නේ මූල ධර්ම කියලා දෙනවා එච්චරයි ඉතින් මේ තුනෙන් ඉද්ධි ප්‍රාතිහාරි සහ ආදේශනා ප්‍රාතිහාරි අනාර්ය ධර්ම වශයෙන් බුදුරජාණන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා එකම සර්වඥාන්සේ වගේ මේ ආර්ය தත්ත්ව කියන කෙනෙක් කරන්නේ ඒ වැඩේ අනුශාසන පාටිහරින් මොනක අනුශාසන කියන්නේ ඒක නිසා අපි හැම කෙනෙක්ම ශ්‍රාවකෙක් සර්වඥාන්සේ කියන්නේ අහනවා ඉතින් ශ්‍රාවකයෝ වශයෙන් අපිට තියෙන්නේ උන්වහන්සේ කිව්වේ අහලා ඒ හොඳ සීබුද්ධිය විස්තර අරගෙන සුඛමේ ඥානයක් නැත්නම් ඒ සඳහා ඇති කුසල ඡන්දයක් ඇති කරගත්තට පස්සේ තමයි අපි භාවනාවට බහින්නේ. ඒක නිසා මේ පැතිරෙන්නේ කොහොම කරත් දේශනා විලාසවලින්. විස්තර තිබුණේ එකම ක්‍රමයයි ශ්‍රාවක දේශක සම්බන්ධය විතරයි. දැන් තමයි ওই ඉලෙක්ට්‍රොනික මෙතඩ්ස්, රයිටිං සිස්ටම්ස් විවිධ ටීචින් ටෙක්නික්ස් ඇවිල්ලා තියෙන්නේ. උනාට අද වුණත් ලෝකයේ ඕනම අධ්‍යාපනයක් පිළිගන්න එකක් තමයි ඒ තේරම ටීචින් ටෙක්නික් තිබුණත් වඩාත්ම ඉෆෙක්ටිව් එක තමයි ශ්‍රවණය. සංකම් කියන තමයි අනිවිදේ කරලා කරාට යන. ඊට අමතරව තියෙන ඉලෙක්ට්‍රොනික මෙතඩ්ස් ටයිපින් පිච්චර්ස් ඔක්කොම ඒක තුනක් මේ කොමියුනිකේෂන් වෙන්න මෙච්චර ඉෆෙක්ටිව් කියලා. ඒ නිසා දේශනා ශ්‍රවණ ක්‍රමය තමයි දැනට තියෙන ඉෆෙක්ටිව් එක පාපා ඉස්සරගෙන ඔච්චරමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැතිරෙන්නේ ඒ ක්‍රම වලට අනිකුත් තැන් වල මේ කිසි ප්‍රාතිහාරය සහ ආදේශනා ප්‍රාතිහාරය ගැන කතා කරනවා. ඉතින් ඒ ශාසනවලදී මේ යුද්ධ ප්‍රාතිහාරය සහ ආදේශනා ප්‍රාතිහාරය මේ බුද්ධ ආගමේ තිබුණා නම් හොඳයි කියලා කක්කක් කියන කට්ටිය ඉන්නවා. ඉක්මනට බුද්ධ ආගම මේ ෆන්ඩමෙන්ටලිසම් විදියට පතුරවන්න පුළුවන් කියලා. මොකද ඒක බුද්ධ ආගම වගේ ආර්ය විනය ධර්මයකට ගැලපෙන එකක්. ඒක වෙන්නේ බුද්ධ ධර්ම වැරදි නියෝජනයක් අනුව මිත්‍ය ප්‍රකම්පනවා. ස්වභාවිකම නෙමෙයි තියෙන්නේ. මොකද ඒක මේ ප්‍රායෝගික தත්ත්‍ය ගැළපෙන දේවල් නෙමෙයි. ඒවා නිකන් මේ මිස්ටික්ස් গুপ্ত දේවල් වලට යනවා. මේක නෑ. මේකේ තියෙන තර්කය හරහා ඥානයට ආමන්ත්‍රණය කළා කරන වැඩක්. ඒ වගේම මේ දේශකයාගේ දක්ෂකම අසන්නද කියන සද්ධා වගේ දේවල් උඹ ගැලපෙන්න ඕනේ. ඒක තමයි සම්මේලනයක් වෙන්නේ. මේ ලෝකෙ මොකක්වත් නැහැ එහෙම ඉතිරයි කියලා දෙයක්. ඇති වෙන යමක් තියනවද නැති. යම් කිංච සමුදේ ධම්ම සම්බන්තන් නිරෝධය. යමක් ඇති වෙන ස්වභාව නැත්තම් ඒක විතරයි පවතින්නේ. නිසා පටවියාවෝ තේජෝ කියන හතරම ඇති වෙන ස්වභාව තියෙන නිසා නැති වෙනවා අවකාශයේ කියන එක ඇති වෙන්නේ නැහැ නැති. ඒක සදාතනිකයි. රූප ධර්ම. ඒ වගේම නාම ධර්ම වලත් ඒ කියන්නේම මේ නිවන කියන එක අජාතං අභූතං අකතං අසංකතං. ඉපත්‍යක් ඇත්තේ නැහැ මරණයක් ඇත්තේ නැහැ කවුරු කරලක් දක්න්නේ කවුරු මේ නිර්මාණය කරන ලද්දක් නෙවෙයි නිසා ඒක තියෙනවා. මොකද ඒක ඇතිවීමක් ඒක නෑ නැතිවීමකුත් නෑ. ඒ දේ වෙනස් වෙනවා. අනිකුත් මෙපිට තියෙනවා චිත්තසයිතික ධර්ම රූප සෑම දෙයක්ම ඒ වගේ වෙනස් කිරීමකට ලක් වෙනවා. වෙනස් වීමකට භාජනය වෙනවා. නිසා ඒවා පිළිබඳව යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙච්චොත් අනිවාර්යයෙන්ම සිද්ධ ඒ බලාපොරොත්තු සුන්දරයි. ඒ වෙනස් වෙන බව දැනගත්තා නම් ඒක ප්‍රශ්නයක් නෑ. වෙනස් වෙන බව දන්නවා නම් ඒ නිසා මේ ලෝකේ යනවා නම් නොවෙනස් වෙන එකම දේ තමයි ලෝක වෙනස් වීම. ඒ වෙනස් වෙන බව කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ හැමදාම වෙනස් වෙනස් වෙන එක ඒක ඉච්චිලා. වෙනස් වෙන බව ඉච්චිලා ලෝකේ. Thank <laughs> you. ආශේ සිත දැඩි කරලා සකස් කරලා දෙනවා මේ හිත හිතින් ලෑස්ති නම් මේ දේ බාර ගන්න තමන්ගේ කොයි දේ බෙහෙත කෙරුවත් මේ හිතේ සුවයට පස්සේ දෙකයි හුවෙන්නේ හීලින් ඉෆෙක්ට් එකේ ඉන්නේ පිටින් නෙවෙයිනේ ඇතුලෙන්නේ ඒ හීලින් ඉෆෙක්ට් එකට දෙලින් ඇඩ්ජස්ට් කරන්න පුළුවන් නම් බෙහෙත් ක්‍රම වලින් නෙවෙයි වෙන සාන්ති කර්ම වලින් නෙවෙයි එතකොට ඒ ඇසිඩිනේට් වෙලා එන්න පුළුවන්. හැබැයි ඒකට ඒ පොටෙන්ෂල් එක හිතේ ගැඹෙලා තියෙන කෙනෙක්. ඒ මොකද ධර්ම පිළිබඳ මූලික අයිතිවාසිකමක් මූලික උරුම වාසිකමක් ඇති කෙනෙකුට මතක් කරගන්න. දැන් ওই වෙලාවේ හිත වැටලා තිබුණාට නැවත මතක් කරගන්න තමන් මේ වීර්යවන්ත බොජ්ජංග වල පිටියේ බලනකොට හිඳාගේ දාලා එන්න උන බහලා යනවා. ඒ මොකද කලින් වඩන ලද භාවික මනසක් ඇති කෙනාට ඒක මතක් කිරීමක් වෙනවා. Pero también va a tener tranquilo en los dedos, ángulos y los vatos en quince Pero no es nada, no se desvirtúa ni nada. Y que tiene que ver que vamos a acabar con la avanza en la boca en el boca. Y si no alcanzamos que estamos en nuestro boca, no alcanzamos que භවතණ්ණාවේ හේවණල්ලක් කොහෙද කියන්නේ. භවතණ්ණාවේම හේවණල්ල වගේ තමයි විභව තණ්හාව මේ එන්නතම් භවතණ්හායම පර්වර්ෂන් එකක් භවතණ්හායම විකෘතියක් තමයි විභව තණ්හාව. ඉතින් මේ දෙක ඒ කියන්නේ අපි අර වැඩි කෙනේ දබර එකයි කියලා කතාවක් තියෙනවා. උනට වැඩි කිට්ටු වෙන්න පටන් අරගත්තොත් එතන දබරයක් පටන් ගන්නවා. අතේ ඉදිරියෙන් ගියා හිතන දබරේකුත් නැහැ වැඩි දෙනෙකුත් නැහැ. ඒ වැඩි දෙනේ තමයි කාම භවතණ්හාව. ඒක ගිය ගමන් ඉතින් අන්තිමට දබරේ තමයි. දබරේ තමයි දුක් භවතණ්හාව. ඒ තණ්හාව වෙන්නේ ඒක අර කල්පනා මාත්‍ය කියූප එක තමයි මට මතක් කරන්න දෙන්න වෙන්නේ. භව තණ්හාව කියලා කියන්නේ දැන් මම මේකට කැමතියි මට මේකම තව එකක් දෙන්න කිව්වන මේක ලොකු එක මට දෙන්න මේක හොඳ එක දෙන්න මට මේකම තව එකක් දෙන්න කිව්වන භව තණ්හාව. මේක එපා මට වෙන එකක් දෙන්න කිව්වන මේක තරහ තියෙනවා. මේ දැන් තියෙන එකත් එක්ක ද්වේෂය නිසාම වෙන එකක් කියලා. නිසා මේකෙම තව එකක් කියලා මම කාමතන් භවතන්නාව මේකේ පව වෙන එකක් දෙන්න කිව්වහම විභවතන්නාව ඒකත් ඉන්නින්න තමයි. හැබැයි දෙන්නේ මේකත් එක්ක තමයි. මේ දැන් අතේ තියෙන එකත් එක්ක තමයි. දැන් අපි මේ හැම වෙලාවෙම තව දියුණු වෙන්න හදනවා කියලා කියන්නේ මේ දැන් වර්තමාන මොහොතේ තියෙන ද්වේෂය නෙමෙයි වෙන්නේ. වර්තමාන මොහොතේ කන්ටෙන්ට් එක නම් ආයෙම නෑ කොහෙද. සල්සක් සර්වචනාංශයේ මේ බමුණු ගමකට වැඩියට පස්සේ මේ බමුණු ගමේ මිනිස්සු බුදුහාමුදුරේනට විරුද්ධ වෙලා ලින් ඔක්කොටම මේ පිටුපුරෝ පිටුපුරෝලා මේ පැත්තකල දොර ගහගෙන ඉන්නවා. ඒ සාමාන්‍ය සාමාන්‍ය වෙන කෙනෙක් යාපනයට යන්න ගන්න යාපනේ කවදාම කඩුල් අරින්නේ නැහැ. ඔය වහලා තියෙන්නේ වතුර පොන්න දෙන්නේ නැහැ. මේ මිනිස්සුන්ගේ කලයක වතුර බීලා වතුර අරගෙන ගියොත් කලේ පොළවේ ගන්නවා. ඒක නම් කුලවන්තයි. දෙන්නේ නැහැ වගේ. ඒ ස්කෝප් එකට කට තියන්න දෙන්නේ නැහැ. අන්න ඒ වගේ එකක් දුබ්බා. ඉතින් සර්වඥාන්සේ ආනන්ද හමුවට කියන ආනන්ද වස්තු සුභයි. ඉතින් ආනන්ද හමුදුර යනවා අනේ බලනකොට හරි හිතකපුව යනවා. හැම ලිලකම පිළිකුරෝ. ඊට පස්සේ ආනන්දන් කිලිම කියන්නත් බෑ ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ පොඩක් බලමු ඉඳලා මේ ලිලක් හොයාගන්න බෑනේ කියලා. ආනන්ද හමුදුර ආනන්ද වස්තු සුභයි. අනුරම දෙවෙනි දරේට කියලා බලනවා purposefully හැම ලින්දකටම පිටු කරනවා. ඉතින් ඇවිල්ලා ආනන්ද හඳුරෝ කොහේ හිත දාන්න මොන හරි කියනවා. තුන්වෙනි දරේටත් කියනවා අනුපතු සිබයිමට. ඊපස්සේ ආනන්ද හඳුරෝ ඉලක්කාවට ගිහින් ප්‍රාර්ථනා කරනවා. මේ සර්වඥාන්සේ සාරසංකේ කල්පලක්ෂයක් පිළිගන්න කාලේ කිච්චක් මිනිසුන්ට තමයි වතරකන් නැද්ද ඒකේ ආනුභාවයේ තියෙනවනම් මේ ලිඳ විවුර්ත වේවා. ඒකෝත් මේ ලිඳේ වතුර උල්පත ඇවිල්ලා පිසුත් ටික වාවෙලා. කායලා ගිහිල්ලා උපත පාපේ. ඉතින් ආනන්දහම්දෝ වස්ත්‍රයක් අරගෙන හරි සන්තෝෂෙන්. පිටිත් ඇතින් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ආනුහස් බලයෙන් මෙන්න බලන වතුර ආවා කියලා. ඒකද බුදුහාමුදුරුවෝ කියනවා කිං කෛරාවුද පානේන ආපාතෝ සම්බදා දියු. ආනන්ද නිතරම වතුරෙන් එකට මොකටද වතුරෙන් ඇති වැඩි. මේ මෙච්චර වෙලා කියන වතුර කෙනෙක් කියලා. දැන් ආවට පස්සේ කියනවා පිපාසය නැති නිහත වතුරින් නැති වැඩක් නැහැ. වතුර ඕනේ මේ පුරාණේ තියෙනවා. මම කියන්නේ විපාකේ සංසිඳවගත්ත මිනිහෙක් මේ උඹට පෙන්වන්නයි මේ බුදුහාමුදුර කියන්නේ කවුද කියන්නේ මේ වැඩේ කෙරුවොත් කියලා වගේ කියන්නේ. උඹ හිතන්නේ මේ ඉතිපාක්‍යර දැක්කට පස්සේ තමයි බුදුහාමුදුර කවුද කියලා උඹට දැනුයි තේරෙන්නේ නේ කියලා අහන ආගේ හින්ට් එකක් දෙනවා. මිනිස්සු වතුරේ ඉන්නේ කාට? වතුරෙන් ඇත් වැඩේ මොකක්ද? ඒක පරිේෂණ කුෂ්ණාවක් කියන්නේ අපි මේ හැම වෙලාවෙම තව මොකද්ද ඉල්ලන එකක් නෙමෙයි ජීවිතය කියන්නේ. ඒක හදයක් ඉල්ලන බව හැබැයි ඒක තෘෂ්ණාව තමයි. නමුත් ඒකේ මේ දැන් තියෙන දේක තරහ වෙන බව අපිට ඇඟෙන්න හැබැයි මේ වස්තුවට තේරෙනවා අමුතුබක් දීම අතල්ලුමින් දැනි කියලා කතාවක් තියෙනවා. හරිද? දැන් මෙතෙන් අල්ලන කතාවක්. දැන් මෙතෙන් අල්ලනකොට මේ මනසට තේරෙනවා මේක අරදරණක් තමයි කරන්නේ. පොඩක් ඉන්නකො බට්ටියක් කාලා යන්න කියලා වැලමිටෙන් ගන්න. ඉතින් වැලමිට ගෑස් වෙනවා එකක් ගන්න. ඉතින් නැවත නැවතත් අල්ලන. හැබැයි ඉතින් ආරාධනාවක් කරනවා නම්බුකාර විදිහට හර්මන්තන විල්ල කියන්නේ මොකද යන යන්නේ. ඒක අපි කරන්නේ මේ ජීවිතේට වැලමිටෙන් අල්ලන්නේ. අපි කොයි වෙලාවෙත් මේ දැන් කියන කවුරුත් දැන් මේ කියන විපස්සනා ඥානත් නැහැ. තව එකක් කොහොමද? දැන් කියන මේ ශ්‍රද්ධාවක් නැහැ. ඊගාලේ කොහොමද? දැන් කියන මේ වීර්යයක් නැති මේ රතියක් නැති. ඉතින් මේක අල්ලනකම් අපිට තේරෙන්නේ අපි ඉන්නේ නොදකින් අපටන් කියාගත්ත වෛර කරන ජීවිතයක. ඉතින් ඒක කිව්වට පස්සේ කියනවා එහෙම කොහෙද අපි කොච්චර සුන්දර කට්ටියට දාන්ත දාන්ත තීන්ත කූඩුද කොහෙද අපි ළඟ තියෙන්නේම තරහක් වෙන. කියන මොකෝ මේ තියෙන එකත් එක්ක තියෙනට වැඩි මොනවද ඉන්නේ. ඉතින් හැම පරිශන තෘෂ්ණාවක් ඇවිල්ලා තියෙන්නේ ඉතින් වර්තමාන සත්‍ය පිළිබඳ පිළිචිකත්වයක් නැහැ. වර්තමාන සත්‍ය පිළිබඳ සම්පත්‍ති කරගතියක් නැහැ. තව මොකද්දෝ ඉල්ලනවා. තව වැඩි දෙයක් ඉල්ලන බොහොම පොඩ්ඩයි. ඒ මේක වැඩි පොඩ්ඩක් ඉන්නවා. ඉතින් ඉන්නilla තමයි. හැබැයි ඒකින් හරි ඉන්න තැනක තියෙන දෙයට කෙනහිල්ල අපිට තේරෙන්නේ නැතුනට ඒ දෙයට තේරෙනවා. මේ කියන්නේ සන්තෝෂ කරන්න පුළුවන් ජීවිතයක් නෙවෙයි. ඒකයි විභව තණ්හාවෙන් තමයි මේ මුළු ලෝකෙම තියෙන දැනුම ඇතිලා තියෙන විභව තණ්හාවෙන් ඉතින් කවදාක හොඳක් වෙයි කියලා. වෙන්නේ නැහැ වෙන්න බෑ. මේක ඇයිද තියෙන මිත්‍යා සංකල්පයක. මේක ඇයිද තියෙන මිත්‍යා දෘෂ්ටියක. විභව තණ්හාව. ඒ නිසා මේවට බුදුජානක එක තමයි කියලා කියනවා මේ ලෝකේ අභිවෘද්ධියට මේ ලෝකේ තියෙන නිර්මාණශීලීත්වයට මේ ලෝකේ තියෙන ප්‍රගතියට මේ ප්‍රගතිය කියන්නේ වර්ධනයක් අනික සුසාන වර්ධනයක් කියලා කියනවා. අන්තිමට වැඩෙන්නේ සෝහන් කොටයක් විතරයි. මොනවාකට මිනිස්යාගේ මොකක්වත් වෙනසක් වෙන්නේ නැහැ ඉන්නේ ඉන්නේ ඉන්නේ ප්‍රශ්නාව වෙනවා. සෝහන් කොට විතරයි වැඩේ. සුසාන වද්දති වර්ධනය කියලා කියනවා මේ ලෞකික ඥානවල සහ මේ අපි එකතු කරන දේවල් වල වර්ධනය වෙන්නේ සෝහන් කොට එකක් විතරයි. ඉතින් ඒක කියන්නේ කියත්තම ආත්මික විද්‍යාවක් නෙවෙයි තමයි නව දේශපාලන ශිල්පකාරයෝ අපි කුරුසෙන් කියලා එනගහනවා. මොනවද මේ කරන නාමය? මොකද මොකලම නා කඩප්පිලි කතාවයි. මේක නාස්තික නෙවෙයිද? පසුගාමී නෙවෙයිද? විනාශකාරී නෙවෙයි. එන්නා මම හිතන්නේ නොකිය යුතු දේවල් කියලා නිදියොත් එක්ක. අර දේමාන දේම සමන් අර භාවනා කරනකොට ඒ මම හිතේ නැහැ කියලා. ඊට පස්සේ මම දන්නේ කවුරු ඉන්නවද නැද්ද කියලා. මට එන්න කවුරු හරි හයියෙන් යනවා පුදුමට ඒක මෙහෙට මගේ සම්ප්‍ර කරනවා එහෙම මට ඒක ද්වේෂයක් වගේ ඇතිුණා මට කන්නේ නින්දේ නැතිව කවුරු හරි මට කන්නක් වෙනවා නැති මම හද මෙතන ඉන්නේ අන්නතුව මට ඉඳලා මේක කරගන්න දෙන්න කියලා ඒ වුණාට තව තව හයියෙන් ඒකුවේනවරිමාගේ කුකුවර ක්‍රීස් ක්‍රීස් ගානකේ එහෙම දැනම ඊට පස්සේ මම ඉතින් ඉඳලා වැඩක් නෑ මම මම කන්නේ කතා හරි මෙයන්ම මහා විද්‍යාඥයන්ට පිටපස්සට වෙන්න දෙකේ මම ඊට පස්සේ ඇස්සෙන් බලන මොකද කමක කිව්වා. මාරේවනේ. එනියන් තමයි. <laughs> අහන්න හැරෙන්නේ කවුරු හරි හිටියද ඉන්නවා. හිටියද දෙපෙන්න එපා. ඉන්ද්‍රජාලයක් ඉන්නේ. නෑ නෑ මේක බොහොම ප්‍රසිද්ධයි. මේක බොහොම ප්‍රසිද්ධයි. ඒ ගොඩින් මන්ට කියනවා ඒ නිල්ලම ඉන්න කාලේ නිල්ලම තියෙන බොහොම එකම භාවනාවක්. ගිහලා තියෙනවා. එකම පරණ දුන්න එකම සාලාව. ඒක මහත් එක්ක ඉඳලා තියෙනවා යාට කොහොමඩක්වත් බැරිලු සෙනගත් එක්ක. හැබැයි හරි ආදාය නිලමට එන්න සයිසින් ගොඩින් වාතය කියලා තියෙනවා මම එළිය වාවනවා. මේ මොකද මේකක් නැහැ කියලා. ඉතින් ඒකෝ නමුත් මේක දිහා බලන්න. සම්මත සෙනගත් එක්ක ඉන්න බැරි කියලා. ඊට පස්සේ ඉතින් සෙනග අඩු වෙලාවක යා ඉතින් උඩටම හිත ආදාගෙන මම හරි කොහොම හරි ගිහින් වෙලා මේ සෙනගත් එක්ක ඉඳගෙන භාවනා කරන්න ඕනේ කියලා මේ කියන්නේ ෆෝබියා එකක් ට්‍රයි කරනවා. ඉතින් මනුස්සර ඈතක භාවනා කරන දේවල්ලා මේ ඒ දොන ළඟ තිබුණු ආඩනික වෙන භාවනා කරනවා. දැන් මෙතන පොඩ්ඩක් යකත් දැන් කට්ටිය ඉන්නවා. හාලා. මේ භාවනා කරනකොට හිතවලු දැන් මේ ගිහිල්ලා දොර එලිපත්te වාඩි. එලිපත්te වාඩි. එලිපත්te වාඩි වුණා දැන් ඉතින් හිත හදාගෙන ගක්සරගෙන කතමා ගතමා ගතමා ගිහින් දොර ඇරලා බලනකොට ඇතුලේ කවුරුවක්වත් නැහැ. පොල් එකද කවුරක් කරන්නේ. ඉතින් මේ මනුස්සය එළිය පුරුදු කරගන්නවා දැන් මේ සෙනගක් ඇතුළේ කියලා භාවනා කරන පුරුදු වෙයි. මේ හෝල් එක පිරිච් එකක් කියලා හිතන තමයි මේ තකරන්නේ. ඇතුළේ කියලා භාවනා කවුරු කරන්නේ. ඊට පස්සේ අහන්න ඩිස්කෂන් එකද කියලා තියෙනවා. අපි හිත හදන හැටි. මේ ෆෝබියා හදාගත්තට පස්සේ සම්පූර්ණ මනෝලෝකයේ ජීවිතේ. ඒකට ඒවට සුදුසු විදිහට ශබ්ද ඇහෙනවා. රූප පේනවා, ගන්ධ රස දැනෙනවා. ඒක අන්තිමට කරලා බැලුවට පස්සේ මිස කවදාක නැත්නම් කාටවත් නැහැ කියලා හරියන්නේ. ඉතින් අර කැඩෙන දිගේ එවනල්ලක් අතර පේනවා කියවට පස්සේ තමන්ගේ ඒ පාර්ට්නර්ත් එක්ක වැරදි කියලා හිතාගත්තට පස්සේ ඉතින් ආයෙත් කතා කරලා වැඩ නැහැ හැම දෙයක්ම පේන්නේ මේ විදිහට තමයි. ඉතින් ඊට පස්සේ දෙන්නම ඉන්නේ අපායේ. ඉන්නවා යන්න දේව මොන જાතිකේ රොකක් පේන්නේ වැටෙන. ඒකේ අර මුච්චර කිව්වත් මේ මනෝවිකාරයක් තියෙන්නේ කියලා. මොම්බට තමලානේ පිස්සු කතාන මට මේ ඇහෙන දෙන්නේ මම මේ කියන්නේ. මම දකින දෙන්නේ මේ කියන්නේ. මම මේ අත්දකපු දෙන්නේ කියන්නේ කියන්නේ. ඒ තරම්ම හිත ගිය තන ආදරජ මාලිගාවට ඇදී ඒ වගේම හිත ගිය තන අපායත් ඇදී. මේ සේරම මම ගන්න පුතුම හිතනවා පුතුම හිතනවා මේ සත්තු වානා වගේ පේන ඇත්තල බලනකොට මොකක්ද? ඉතින් ආයතරයක් දන්නා මේක බොරුව කියලා හිත ආයෙ කරදම් ඉන්නකොට ආයෙ අර ගතන් ඇවිල්ලා වේසෙන නම් දෙන්නම් කියලා කරදත් හපාන්න වලට ඒත් නෑ. මන්ද නෑ අර බලන්න කොට අත ගන්න. ඒක තමයි එතකොට අත ගාලා බලන මකුළු අල්ලගන්න කැටි. ඒ කියන්නේ මේ මේ ස්නායු වලට ඕනේ නම් ඕන දෙයක් මවන්න පුළුවන් මේ ඔක්කොම ඩිකෝඩ් වෙලා ඇතුලේ තියෙන. ඒ ඩිකෝඩ් වෙච්ච ශබ්ද වශයෙන් නෙමෙයි ඩිකෝඩ් වෙලා තියෙන්නේ. නර්වස් ඉම්පල්ස් එකක්. නෝයිස් කියලා කියන්නේ ඈ නෝයිස් නෝ sorry. ඉනෝයිස් දෙල්ගානෝ රූපත් නතර වෙලා තියෙන රූප වශයෙන් නෙවෙයි. ඒ ඉම්පල්ස් එකක් දෙන්නේ ඒ ඔක්කොම ඩිකෝඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මනසට ඕන ඒවා රෙකෝඩ් කරන්නේ රෙකෝඩ් කරද්දී රූපයක් පේනවා තමයි. ශබ්දයක් ඇහෙනවා තමයි. ඉතින් එතකොට යාර සාමාන්‍ය පේන රූපෙට වැඩි බොහොම විවිධලි ප්‍රකටව පේනවා. අද මේ සක්මන් භාවනා කරලා තියෙනවා නම් බොහොම විශේෂයි. සක්මන් භාවනා කරලා ඉලි පැත්ත කෙලවට ගියාම පිටි ගාලින් එනවා බන මේ පිරිත් කියන. මම ආපෝ කිල්ල ආයෙත් ඔබ ආපෝ කිල්ල එතන නම් කියලා ආපෝ එන්නේ. ආපෝ කිල්ල මම ගමනේ අල්ලගෙන කොහොම හරි ටිකක් එතන නැවතිලා හිටියා. මම කියන්නේ මේ සියම රැවටෙනවා මේ මගේ සක්මන් භාවනාවට ඉන්නවා. මම හිතන්නේ වතුරේ සද්ද නිකන් ඒකේ වෙලාවට එන්නේ මේ හොඳ තීමාවක් සහිතව නැත්නම් කරන්නේ ලස්සට එනවා. ඕ දඩ එනවා. සම්පදන් අධිකමික ලස්සනට එනවා කාලයක් තියෙනවා. ඒ වචනයි ඒ අර්ථය ඔක්කොම තියෙනවා. නමුත් බලන්නකො ඔක්කොම මේ හිතෙන් ප්‍රොජෙක්ට් වෙනවා. ඉතින් භාවනා කරන කෙනෙකුත් මේක නිකන් හාස්‍යයක් කරගන්න. එහෙම නොවුනොත් වෙන්නේ මේ গুপ্ত ධර්ම. හ්ම්. මම නම් හිතුවට ඈ? මම නම් බැලුවා ඊට පස්සේ කවුරුත් නැති ඉන්න ඉක්මනට විශ්වාස නැහැ ගෙනියන්න භාව ගෙනියන්න ඇවිල්ලා ඉන්නේ මායයද දන්නේ බ්‍රේක්ෆාස්ට් එකට නෙවෙයි ඩෙසර්ට් ඩෙසර්ට් එකට ගන්නත් දන්නේ නැහැ මේක දහස්වර වෙන්න දෙන්න. එක එක එක සිද්ධියකේ මොනම විනිශ්චයකට දෙන්න එපා. මේක දහස්වර වෙන්න දෙන්න උනාට පස්සේ තමයි අපිට මේක මේක සාක්ෂාත්කරණය වෙනවා. එහෙම නැත්නම් බහුලීගත කරනවා, භාවනා කරනවා කියන්නේ ඒකම දෙක විනිශ්චයකට එන්න. අපිට අනන්තවත් අවස්ථා තියෙනවා ඊගාව දවසේ තර වගේම ආධුනිකෙක් විදිහට ඉන්න. අනිත් දවසේ තර ඇසලා බලයි. ඒක කොට තමයි ඉන්න පිළිදෙනවා නොයෙන්ටත් ඉන්නේ. ඒකට විමුක්තකම තියෙනවා. නොඉන්දිය යුතුමයි ඕ ඉන්දිය යුතුමයි කියලා කියන්න යන්නේ පෘථග්ජනකම. අපිට තියෙන්නේ මේක දහස්වර කරන්න. ආර්ය පරිශ්‍රණය කියන්නේ ඕක. එතන හේවණික කන්දේසියක් වදිනවා. ඉතින් මම හිතුවා මම මටම පව කරගන්නවා. මේ කවුරු හරි මම එනකන් කම් එයාට කම්මැලි කිව්ලා ඒකයි මේ නරුණින් මම නිකන් බලන් ඉන්නවා කියලා ඉන්න කන්දේසියක් පරිලන්න ඇයි මාව දාලා යන්න බැරි මම හිතට සම්මතන්නේ ඒ වගේ ඊට පස්සේ මම මාස්තර හදලා ඉතින් කවුරුත් කිව්වේ ද්වේෂය මොහේ තමයි ඉතින්වලින් මොහේ නම ඒ වුණාට ඒක තුළ තියෙන හාස්‍ය රසය ඒක තුළ තියෙන සාහිත්‍යය ඒක තුළ තියෙන මේ භාවනා කරන අය අතර විතරන මේක තියෙනවා මේ ක්‍රියේටිවිටි එකක් අනික කටි හිතනවා ඊට පස්සේ දවසක ආවොත් මම මේ කලම් නැතුව ඉන්නම්. ඒ නිල්ලම ඉන්න වෙලාවේදී ડોક્ટર ගණන්දුගේ විකෘති මරණයක් සිදු වුණා. ඒ කියන්නේ කාර්යක ස්ටාර්ට් කළා ඕන් ෆ්ලයිට් ඕන් කළා දීදී සංසය වීදි කාර්යයේ මේ කාර්යය නැట్లా හිටියා. තුවාල වෙලා හරි මේ ඉතින් බල්ලෝගේ නල දාලා ඒක විකාරයක් වුණා වැඩි. ඉතින් ඊට පස්සේ ඔක්කොම පුදුම බීතිකාවක් එනවා. විශේෂයෙන්ම එතන අපි උයන දැන හිටපු ඒ ළමයාට මිනිහට මිනි බොහොමනක්වත් බලන්න බෑ වැලිය සමාන අපිට උණ ගන්න. මිනි පෙට්ටියක්වත් බලන්න. ඉතින් අන්තිමට අරක දැක්කට පස්සේ මනුස්සයල දුන්නේ ඒක කවුරක් නිල්ල බැත්තේ නෑ. මම විතරයි ඈත ඉන්නේ. සමහරවිට උද්ද දෙන්නේ කෙනා මේ වැස්සට වැස්ස වැටෙනවා. මේ කොහේද? ඒක ඔහොම ඉන්න වෙලාවක මේ දැන් තල්ලේ ස්ටේට් එකේ මැනේජර් ඉතින් අර කදිස්සියේ මේ මිනිහට ඇහිලා තියෙන ඩොක්වර දෙන්නෙක් ඉන්නවා. පැටපට ගන්න කවුදේ ලවගෙන එනවා. අරමනස දුව නැළු සුවකාර දෙකක් ඇවිල්ලා අපේ මැදට යන නෑ කියන කතිය. ඒ කවුරුයි මොකයි හබ්දයක් කියලා. අද වාක්‍යෙ දෙත්හයි ඇවිල්ලා උඹට තුවක්කුකාරක දෙකක් දීලා උඹට ජොබ් එක දුන්නේ මෙතෙන් දෙන්න නෙවෙයි. උඹට වත්තර කින්න දුන්නේ කියලා සැක කරන්නේ. එතකොට අර බය අපි තීරු කැපකරයි මේ ඒ වත්තේ කනවිලා වුණා මිසම් කොම්බ කොහොමද බයි එතකොට මේ කොම්බ දෙන්නේ කියලා ඒකේ සද්දයි මම මේ වෙලාවේ ඌර වෙන්නේ නැති කියලා අනිත් පැත්තට ලොකු දෙයක් මල්ලුර වෙන්නේ නැති කියලා හිතලා මම පයින් පැත්තට ලොකු දෙයක් ඒවා මම ගණන් ගත්තේ නැහැ ඊට පස්සේ අර මම ස්ටේට් මැනේජර් ආවා ඒ අයිතිකාරය වත්තුඹට එහෙමවත් මොලයක්වත් තිබුණේ නැහැ. මේ මේ ස්ථානේ දාලා තෝපු කරත් එක වෙන තැනකට ගියේ සම්බ ගැලපෙන්නේ නැහැ. ඉතින් තමයි මේ වගේ දේක් අහලා තිබුණොත් අර කලබල වෙනාට අපි ඌරෙක් වෙන්න කියලා වැත්තෙන් ලබුදිය ගන්න. මොකද භාවනා කරනකොට එනවනේ. අහලා පුරුද්ද තියෙනවනේ, දැකලා පුරුද්ද තියෙනවනේ. ඒ නිසා අපිට පුළුවන් මේ දේ වැඩි ටෙන්ෂන් වෙන්නේ නැතුව ටෙන්ස් වෙනවා වට ගන්නකොට. ඊට පස්සේ තමයි සුන්දර මේ අත්දැකීම වාට මේ මම කලබගෑනේ දේවල් එනවා. ෆෝන් එකක් පිටවයි ලොකු තාන්තින කාලේ ඔන්න ඕනි ගිනි අකුරක් පිටවයි කියලා කරගෙන යන්නේ. හරි කිව්වේ නෑ මේ ඉඳන්ට කිව්වෙත් නෑ රහාඳුරෝ මෙහෙ හිටපු මට බක්ුණා කියලා උඩ කුටි වල කකුල් වලින් අදිනවනේ. ඔව් කිව්වනම් කවුරුත් යන්නේ නෑනේ. කුටි වල ටිකක් ඇති. මම ඉතින් සද්ද නැති දෙක කුකුත් හැම භාවනාවක් ගත්තාම ඔය වගේ තියෙනවා. හැම තැනකම ඔය මොකක් හරි එකක් තියෙනවා. ඉතින් ඉතින් කිව්වට පස්සේ සමහරු ගිහිල්ලා ජාත්‍යන්තරව ප්‍රසිද්ධ කරනවා මේ අහවල් බහමක අර වගේ භූතයෝ ඉන්නවා මේ වගේ භූතයෝ ඉන්නේ හතරමා භූතයෝ තමයි වෙන භූතෙක් නෑ. ඉතින් ඒකෙන් පෙන්නන්නේ කම්පන චංචල තමයි. <laughs> ඉතින් නෝ එන එන ඇඳුම් ඇරියන් කියලායි කුටුව චර්තන ගාවයි කියලායි ලකුණු කපනවා සම්මුඛ ඒ අවස්ථාවේ දඩක් දඩක් මොන જાති කෙරුවක්වත් මම එක දවසක් ඔය අරණෙට ගිය ගම අය කුටිය දුන්නා. අයකට කියන්නේ සෑහෙන ඈතකල. ඉතින් මං ඉතේකට මං ඉතාලියේ අවුරුදු 8ක් භාවනා කරපු එකනේ මට ප්‍රශ්නයක් වෙන්න බෑ කියලා. ඉතින් කුටියට යනකම් ආස බයින් බයින් ගිල රිංගගත්ත කුටියට. දැන් ටෝච් එක විතරයි තියෙන්නේ අන්තයන්වත් එක්ක. ඉතින් කුටියත් ඉන්නවා දැන් ඉතින් නින්ද තමයි ඊගා වැඩි. ඒක ඉන්නේ තැඟ කූල් වෙලා දීතල වෙලා හිල් අඩිය දාලා ඉතින් හාමුදුරුවෝ ඒ වගේ භාවනා කාර්යය හැබැයි අර කතාව දිගට යනවා ඉතින් පස්සේ මම දැන් එංග හොල්ලන්නේ වැඩ එංග ගල් වෙලා එතන ජනේලේ තියෙනවා ජනේලේ දැලක් ගහලා තියෙනවා මඳුරවන්න සයිස් එක දොරක් තියෙනවා ඒකෙන් එහා පැත්තේ එක පළුවක් කරලා එක පළුවක් ඇරලා දෙවලා තියෙනවා ඉතින් මට මට හිතෙන්නම දෙන්නේ සැලසුම් කරනවා මාව මරන්න. ඉතින් මොනවා හිතන්නේ? ඉතින් මම ඒක හොල්ලන්න බැරි මොනවද ගිහින් පුත්තක් කර දැල තියෙන හැටි කන කියලා බැලුවා. එකටම දෙන්න කුමන්ත්‍රණය කරා. ඉතින් කුමන්ත්‍රණය කරනවා මොකද? වාසි වයින් ඩජන්ටි. ඊට පස්සේ තාම මොකද්ද? බොජ්ජංග පිළිබඳව කිව්වා. මේ කියනකොට කියනකොට අර ඇඟේ කියන ගල් ගැතිය ටිකක් අඩු වුණා. අනුනට මට වෙනවා අතන දෙන්න දිගටම සම්බන්ධනය කරනවා තෝක දැන් තෝ මරයි කියලා වගේ මටයි. ඒක දිග වෙලා පිළිපැදීම කියනකොට මට එනවා නිකන් ඉල් ගොඩක් ගන්න ලංකාවෙන් පත්තු කරනවා. ඒකවත් කෙරෙන්නේ නැහැ. කාමරේ ඉන්න තනියම කරුවා. පත්තු වෙන ගමන් ඒත් තරේ හබ්බේ වලයක් හැබැයි හොඳටම රද්දයි. ඊට පස්සේ මම මේ ෆ්ලෑෂ් කරාට ඔය ටික කාමරේ ඇතුළේ ටිකක් ගහලා හිතිය බයද දැන් දෙන්නේ මරන් දිනනවා නම් ඒ දෙන්නට මේ chance එකක් වෙනවනේ මොකක් හරි වෙන දෙයක් ඒත් නෑ ඒ වගේ නම් තෝච්චි ගම එළියට දෙලකට කිසි වෙනසක් නැති එන්නේ නෑ කිව්වා එන්නේ වදිනු බලන්න කියන්නේ දැන් ඉතින් ගත් අරගෙන දොර අරගෙන එළියට ගිහින් බලනකොට බස්සෝ දෙන්නේ ගත් දෙක කිල්ලගෙන එකෙක් යාන්තම් විකුවේද මට නේද නාග්‍යා පුදුමාකාර විදිහට මේ මොන පිළිතක්වත් කරන්නේ නැහැ. හිත බය වෙලා තියෙන්නේ, ගල් වෙලා තියෙන්නේ මොනවා කිව්වත් හරියන්නේ නැහැ. අන්තිමට බලනකොට ඒ උන් දෙන්නගේ ලැබුම් මොලේට. බස්සයි බැසි දෙන්න මේ මේ මොකද්ද මේ ලව් ටෝක් එකක් හැ. මට පේන තියෙන්නේ මාව මරන්න දෙන්නේ කෙනෙක්ගෙන් හැලතු මේ මාව මරන්න කිසි කෙනෙකුට ඕන කමක් නැහැ මම මේ අරන්නේ කියන නිකන් ඉන්න මිනිස්සේ. නමුත් මගේ හිත හදන ප්‍රොජෙක්ෂන් ඉතින් ඒ වෙලාවේ කවුරු හරි ආවනම් එහෙම මට ලොකු හයියක් එන්නේ. කතා කරා නම් නෙමෙයි ඇවිල්ලා පිළිච්චියක් කියවන බොහොම ලොකු හයියක් වෙන්නේ ඉතින්. ඒ තාම මිනිස්සෙක් නේ. හරියට මොකුත් නැහැ. මම මොන මොන මොනවා කියවකට හරියට මම මේ මේ නරකයි හරි මේක නෑ කියන්නේ නෙමෙයි හැදෙන්නේ. හිත ලෑස්ති නම් හරි. හිත ලෑස්ති නැත්තම් કોઈ කියන මන්ත්‍රයක් අහුවක්වත් හරියන්නේ නෑ. ඇඟ හීතල වෙලා කරගන්න දෙයක් නැතුව කුතු වෙන එක තිබ්බේ. ඒක ඒක වෙන්න ඕනේ අප්පා මේ ජීවිතේ නැත්තම් කොහොමද මිනිස්සෙක් වෙන්නේ? ඒක වෙලා තමයි දැන් සර්වඥාසි දේශනා කරනවා මම අවුරුදු 6ක් හිටියම කවදාකවත් කිසිම භූතයක් දැක්කේ නැහැ. ඔය කියන්නේ ප්‍රේතේ ඉන්නවා යක්ෂයෝ ඉන්නවා කියලා මම අවුරුදු 6ක් ගත කරලා තියෙනවා. ස්ක්‍රක්තියගෙන මොකෙක්වත් මම දැක්කේ නැහැ. මම නම් ඒ කියන්නේ අපිම තමයි භූතයන්. අපි හිතන්නේ එහෙම. සම්පූර්ණ විදේශනාදී ප්‍රතිනිස්සද්ද නිත්‍ය අනාදය කියන එක විසක්යන්ගෙන් සම්පූර්ණ ඉවත් කියන කියන්නේ විවට්ටයක් කියන්නේ. ඔය ඇත්තටම පුළුවන් නම් එතකොට වෙන්නේ වට්ටගාමිනී වෙන්න නම් මිච්ඡා විසක් යන්න එපායි. සම්මා විසක්කට යනවා විවට්ට පැත්තට තමයි දුවන්නේ. ඒ කියන්නේ කපා හැරීම තමයි සිද්ධ වෙන්නේ. ඒකකොට දීලා දෙන්නේ තමයි. ඒ වගේම අර මේ ප්‍රශ්නෙත් එක්ක බලනකොට අපි දීර්ඝාන්ත වෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හානේ. විභව තණ්හා කියන්නේ ද්වේෂයක්නේ. ද්වේෂය දීලා දාන්න බෑනේ. අතහැරීමකට. ද්වේෂය අතහැරෙන්නේ. ඡාග පත්නිසග්ග මේක මිදීම. අතහැරලා දැමීම මිදීම පත්නිසග්ග ද්වේෂයේ අඹ කියන්නේ කියලා අස්වත් දෙන්නා වගේ දෙන්න බෑ. දැන් ජාගපටින් සංග මුත්‍ය අනාලෝකේ වුණා කාම සංහාරට භව සංහාරට විවර්තන තුනේම රිලින්ක්විෂ්මන්ට් එකක් කතා. වෙනස් වශයෙන් හතරක් පාවිච්චි. නෑ නෑ මේ බොජ්ජංග ධර්ම කියන එක ස්ථිරද කියලා ගැහුවේ ඒක ස්ථිර නෑ ඒක වැඩෙනවා නැති වෙනවා. ඇති වෙනවක් වෙනවා නැති වෙනවා. ආනාපාන සති සාස්ත්‍ර සූත්‍රයේ සර්වඥයන් සඳහන් කරලා තියෙනවා ආනාපාන සතිය වල සතර සතිපට්ඨානයක් වැඩිනවා. සබ්බුද්ධංගත් වැඩිනවා. ඊට පස්සේ මේ බොද්ධංග පිළිබඳ විවේකීව බලන්න කියනවා ඇති වෙන හැටි නැති වෙන හැටි දෙකම. නැතුණයි කියලා නොසලෙන්න. කියන්නේ මේ සති සමාධිය එකලස් වෙන්න බෑ. සතියක් තියෙන බොද්ධංග ධර්මයක් නේ. ඒ කරගෙන යනකොට වැඩෙනවා ඊට පස්සේ ඒ බුද්ධිලයක් තුළ විශ්වාසයක් වැඩෙනවා. මට විසිටියක් නැවත බොහෝ කරගන්න පුළුවන්.